ජනවාරි 8 වෙනිදා රටේ සියලු ප්‍රගතිශීලී බලවේග දේශපාලන පක්ෂ ඒකාබද්ධ වෙලා මෛත්‍රීපාල සිරිසේන මෙරට ජනාධිපතිවරයා කරා. නමුත් මේ මොහොත වෙනකොට ජනවරම පාවිච්චි කරපු ලක්ෂ 62ක ජනතාවගේ අදහස ගෞරවය පාවා දීමක් පිළිබඳව අපි දකින්න. ඒක නතර කළ යුතුයි කියන ස්ථිර අධිෂ්ඨානයක අපි අදහස් ප්‍රකාශ කරන්නේ. මහින්ද රාජපක්ෂ සමග යම් කෙනෙක් ඔහුගේ පිලේ හිට ගන්නවා නම් ඕනෑම කෙනෙක් ඔවුන් ඇතුළු සියලු කණ්ඩායම් පරාජය කරලා මේ රටේ යහපාලනය ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ වෙනුවෙන් අපේ හෙට දවසේ ජයවර්ධන සංවර්ධන කේන්ද්‍රයේ මහජන සම්මන්ත්‍රණයක් පවත්වනවා. ඒ සඳහා විද්වතුන් ඇතුළු කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගී වෙන්න නියමිතයි.